පරිඤ්ඤය ආත්පසින්දා චේතු දෙක මොකද්ද කියලා අහන්නත් බැරි ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. ඊට පස්සේ බහුකාර තුනේ මොනවද තුන මොනවද? භාවේ තබ්බ තුන මොනවද? ආදි වශයෙන් ප්‍රශ්න 10ක්. හතරක් පහ අහනවා. දැන් අපි ඉන්නේ පහේ පොතේ. පහේ පොතේ අපි පසුගිය වැඩමුළු දෙකේම පහක් වශයෙන් ගත්තොත් වඩාම උපකාරකට ධර්ම පහ මොකක්ද කියලා අහනකොට සාරිපුත්‍ර සාංශ උත්තර දෙන්නේ ඒ පංච ප්‍රධානියාංග කිය.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 ඉතින් උත්සාහය කරන්න ඉස්සලා තියෙන සුතමේ ඥාණය තමයි මේ ශාසනයේ 84000ක් ධර්මස්කන්ධ තිබ්බත් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් කටේ ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක් ඉන්නවා නම් අපි කියන යෝගාවචරයයි කියලා, භ්‍රමචාරී කියලා, පැවිද්දයි කියලා, තපසයි කියලා, තපසයයි කියලා. ඒ කෙනා මේ ශාසනයේ හාත්පසින් දතිතු කරුණු පහක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕන. කවුරු හරි අහුවොත් ඔව් කියලා උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් අපි බුදුහාමුදුරු කියපු ඒවා පෙරලා කපලා කොටලා පෙළ ගස්සලා ගොනු කරලා අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට දෙත්තක් හදලා කඩේ කියනවා වගේ එහෙම නැත්නම් කැඳක් හදලා පොනවා වගේ අපිට කියනවා මේ ශාසනයේ තියෙනවා පරිඤ්ඤීය වශයෙන් දැකියසු කාරණා පහක්.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 ඉතින් මේ අනුග්‍රහිත පහේ යෝගාවචරෙක් විසින් තමන්ගේ ජීවිතයට කරන් තියෙන අනුග්‍රහිත පහක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. අනුග්‍රහිත සූත්‍රේ. ඒක මේ පැයේ අපි කරන්න හදන්නේ සුත්තය සුතානුග්‍රහිතේ. සුත මේ වශයෙන් මේ කාරණාව ප්‍රශ්නයක් විදිහට මතු කරලා උත්තරයක් විදිහට දීලා උද්දේශ නිर्देश වශයෙන් මේක පට අරලා දැනගන්න කරන උත්සාහයක්. ඉතින් ඒ අනුග්‍රහ කරන්න ඉස්සෙල්ලා අපි සුදුස්සු වීමට සීලයක පිළිපදිනවා. සීලයක පිළිපදියාට පස්සේ තමයි අපි අලුත් වෙන්නේ. අපි ආයසර බබාලා වාගේ ආධුනිකයන් වාගේ ලෑස්ති වෙනවා. අපේ අපේ තියෙන මේ දැන පුළුවන් කාර්කම් නැත්තම් අපේ තියෙන මේ විශේෂ දැනුම විෂයාන්තරගත දැනුම අපි මේ ලැබොඩ බිමින් තියෙනවා.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 එකක් නෙවෙයි. එක කෙන්දක්වත් ඒකකයක්වත් නෙවෙයි. ඒකට ඒකකයක් වශයෙන් ඉන්නත් බෑ. කෙන්දක් වශයෙන් ඉඳ කන්දක් වශයෙන් තමයි ඉන්න පුළුවන්. අපි ඒකට ඝන සංඥාව කියනවා. කිච්ච ඝණය ඝන සංඥාවෙන් තමයි ඒකට ස්කන්ධය කියන නම දාන්නේ. මේ ස්කන්ධය කියන නමෙන් තමයි සිංහල කන්ද කියන හැටිලා තියෙන්නේ.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 ඇත්තටම කියනවා නම් වෙන්නේ නම් ඒක තමයි. මේ ආරම්භක තීජේ වශයෙන් මම වෙමි කියලා පටන් ගත්ත දේ ඒ බොරුවක් කියලා පෙන්වන්නයි එහෙම නැත්නම් මේක මායාවක් කියලා පෙන්වන්නයි මේක හීනයක් කියලා පෙන්වන්නයි මේක නිකන් ලතාවක් පමණයි කියලා පෙන්වන්නයි මේ භාවනා කරන්නේ.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 ඒක නිසා දේව නිර්මාණවාදීකට කවදාකවත් දේව නිර්මිතය කතා කොට බැලීමේ අයිතියක් නැහැ. කරපු ගමන් දෙයයන් ආංශගේ අර සුවිශේෂී ගතියට පුදුමාකාර නින්දාවක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ රූපය උපාදානස්කන්ධ කියන මේ බුද්ධ ජානසමේ දිගු වචන පෙළක් සමාස් කරලා ගත්ත මේ දේ විමසුම් නුවණින් බලනවත් පුදුමාකාර විප්ලවීය එහෙම නැත්නම් රැඩිකල් වාදී වෙන්න ඕන.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 නමුත් මේ සරුවච්චන්හන්සේ අභාග්‍යයකට හරි භාග්‍යයකට හරි ඒ වගේ මේ කාලේ හිටපු මේ මහාවීර දෙන්නම ශාස්ත්‍රීය වංශිකයෝ. ඒගොල්ලේ ආගම් ධර්ම බදාගෙන බුද්ධිය රසින්න කරන්නේ බ්‍රාහ්මණ වංශිකයෝ නෙවෙයි. ඒගොල්ලේ නිතරම කඩුවක් අතේ තියන්නේ හිටියේ. ශාස්ත්‍රීය කියලා කියන්නේ කැත් කුල කියලා කියන්නේ. ඒගොල්ල අහුවිච්ච දෙයක් කපනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට සෝනකට ගිහිල්ලා බලනකොට මේක මේ දේව නිර්මාණයක්ද අසුචි 32යි දැක්කේ. අසුචිතෝ අසුචිනෝ පච්ච වේක්කති කේදා ලෝමානකා දන්තා තචෝ මන්සං නහරු මේක කිසි කෙනෙක් රත්තරන්වත් මිනිමුතුවත් සුවඳවත් තවර්ලාවත් සත්ත සුදු හඳුන්වත් රත්තරන්වත් ප්ලැටිනම්වත් තිබ්බේ නැහැ ඊට පස්සේ ඔන්න නිර්මාණේ ඔන්න මහේකාගේ නිර්මාණේ ඉතින් මේක මහ විශාල මේ සෝහොන් කොටකට ගිහිල්ලා විසි කරපු මිනිහක් දිහා බලලා මේ බාහිරයේ රූපයක් නැත්නම් බාහිර කයක්, මනුස්ස කයක්.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 සර්වචනාංශේ මේ වගේ මහා විප්ලවයක් කරලා කිව්වා ඕකමයි බලඟ තියෙන්නේ කියලා. කවුරක්වත් කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ හිතන්න මේ උද්දං ආදෝ උද්දම් පාදතල ආදෝ කේසමත්තකා තචපරියන්තම් පූරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති කෙත්වල්ලින් යාක පාතලෙන් උඩ හම පිළිකේ කොට ඇත්තා වූ මෙහි දෙතිසක් කුණ පැත්තේ මහා බීත නාදයක් මේ නදන්නේ බ්‍රහ්මයා විසින් නිර්මාණය කරපු මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක නැත්නම් මේ උත්කෘෂ්ඨ දේ පතුරු ගහලා බලපන් මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සේ බලපං මැරිච්ච මොකුණක් බලනකොටයි උඹේ කුණටයි ඒ කුණටයි කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඒ කුණ දිහා බලනකොට අම්මෝ නාහේ වහගෙන පටිවාතේ ඉඳලා බලන්න හුලං යන පැත්තේ ඉඳලා බලන්න හුලං ඉහගෙන යන පැත්තේ ඉන්න බැලුව කලන් සැල්ල වැටෙනවා. ඒ වගේම දැන්වත් දෙන්නේ බලන්න දෙන්නේ පොඩි දරුවන්ට දෙන්නේ පෙන්කේ ඉන්න වයසේ ඉන්න අයට දෙන්නේ ඒක වෙනම සාත්‍රයක් කරගෙන.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 එහෙම කෙනෙකුට පෙන්වොත් එහෙම මෙන්න උඹ උපාදාන කරන තියෙන රූපේ හැටි මෙහෙමයි කියලා සෝහන් කොටකට ගිහිල්ලා සෝහන් කොටක් නෙවෙයි මල හොරෝණකට ගිහිල්ලා පෙන්නුවොත් එයාට බේන්නේ බුදුරජාණන් වහන්සේත් නාස්තිකවාදී උච්ඡේදවාදී සැප හඳුනන්නේ නැති අරසරස වූ කෙනෙක් විදිහට. ඒක අද සමාජයේ පුරා මේ බට අබෞද්ධයෝ නෙමෙයි බෞද්ධයෝ බව මේ රූපේ ගැන කතා කරනකොට කැමැති නැහැ. ඒ නිසා කැමැති බුදුරජාණන්සේගේ 80ක් විහංජන සහිත දෙතිසක් වුණ බුදු බුද්ධ රූපයේ ගෙලමල් පූජා කරන්න කැමැති. ඒ වැත්තට හරි ආසයි. සමම්මල් වට්ටි කෝටියයි සතු මල් කෝටියයි සුදු මල් කෝටිය කියලා ඒක කියන්න කැමැති. නමුත් මේ බුදුසසුනේ පෙන්නපු එකේ විදිහට මේක ඇතුලේ තියෙන ওই දෙතිස් කුණපෙමයි.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 ඒකත් අපි කියනවා විදුහුරු ක්‍රමයකට ඒකත් එකයි මේකත් එකයි කියන්නේ. ඒ වුණාට ඒ වුණාට කොච්චර කෙරුවත් මගේ ඒක මහවංශේ. මගේ ඒක සුවිශේෂයි කියලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඉතින් භාවනාදී සර්වජන් වහන්සේ මේ බයට ඉඩ තියෙනවා. මේ හැකේටත් ඉඩ තියෙනවා. මේ අනිශ්චිත භාවයටත් ඉඩ තියෙනවා.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 ඒක මට දැන් හිඳ කියලා නැහැ කියන එකෙන් කර්මස්ථානයක් කරන්න ඕන. මට සීමුර්ජ වෙලා නැහැ කියන එක කර්මස්ථානයක් කරන් දෙලා කියන ඕක දැන් ඒක විහිම්මතු කරගත්ත එකනේ. මේක දිහා විදුහුරු ක්‍රමේ තමයි අනුපස්සනා කරනවා. ඒකම නැවත නැවත බලන්න. මේ ඉඳගෙන ඉන්න කය හෝ එතේ කය ඇතුලේ හිට වෙන ආස්වාද ප්‍රසවාසය හෝ මොකක් හරි වෙන්න නැතොවිලා.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 ඉතින් මේ වෙනස මේක තමයි පෙන්වන්න දණේකම හෙල්ලෙන්නේ නැතුව හිටපම් මුත්ත තිබ්බා වගේ. ඉඳගෙන බලපන් මොකද වෙන්නේ කියලා. එක දෙයක් නම් කරපන් ඒක තියෙන්න කියපන්. ඒකේ හිටින්නේ නැහැ. වෙන දේවල් එනවා. ආවයි කියන්නේ ඒක හිතින්නෙත් නැහැ. ඒක වෙනස් වෙනවා. ගුරුසෝට ආනපාන වෙනවා නැති වෙනවා නිදිමත වෙනවා ආයමත් වෙනවා ආයනත් වෙනවා.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 ඒ තරම්ම මේ අරමුණ කියන එක පිටික ගහපු රාමුවක් වගේ දිගටම එහෙම්ම තියෙන්න ඕනේ පිටිසිතුමක් වගේ බලාපොරොත්තු වෙන යෝගාවචරය. ඒක වෙනස් වෙච්ච ගමන් කන පිටින් දාගෙන අඬනවා. ඉතින් කොහොමද හත් දෙයිනේ මේ සම්මාදිය ගන්නෙ? මේක විනාශ වෙනවා නේ කිය. ඉතින් බුදුහාම කිව්වේ ඒක තමයි මම කිව්වේ. දැන් උඹනේ ඔක අල්ලගත්තේ <coughs> ඔක මේක විසින් මතුවෙන එක. ඔබට බලන්න හිටපන්. අනේ බුදුහාමුදුරුත් එපායි. ධර්මයත් එපායි. සංඝයත් එපායි. සීලෙත් එපායි. අරමුණත් එපායි. මේ දැකපු දේ කියන්නේ කනරැන්දුම් කතාවක් වගේ. දික්ක සාධන ලුවක් ඉල්ලනවා වගේ තමයි කමටහන් වාර්තාව දෙන්නේ.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 රිට්‍රීට් කීයක් කරන්න වෙයි? ඒ පේන දේ පේනවන්සේ ලියවන්. ඒකට බුදුහාමර කොහොමදක් දිනලා? අපි මේ බුදුහාමරගේ පැත්තේ නඩුව අරගෙන අපි ඒ බුදුහාමර පැත්තේ නඩුවට සල්ලි අරගෙන මාර්ග පැත්තේ කතා කරන්නේ උසාවියේ. දැන් හැම නීතිච්චින් කරන්නේ ඒකනේ. නඩුව මම අපි හිතමු ටිමියෝගේ පැත්තේ සල්ලි ගන්න කියලා. ඌට විරුද්ධ කරපු එකට කතා කරුවාට පස්සේ උඩ දෙපැත්තෙන්ම හම්බුනා. අර උදන්නේ ගත්තේ සල්ලි ගායෙන් කියනවා මාත්‍යා මාත්‍යා හරියන්නේ නඩුව පරදිනවා මෙන්න මේ කාරණා තියෙනවා කියලා ඌ අනිත් පැත්තෙන් ගණන් කරගන්න ඕන්න ඔය දෙල්ලම තමයි අපේ අයෝනිසමංස්කාරය කරන්නේ අයෝනිසමංස්කාරය සමාවෙයි මෙච්චර ලස්සන මේ හතරම ධාතුන් එක චිත්තක්ෂණයක් කිසුගුල යන්න දෙන්නේ නැතුව දඟලන එක අපි කරදරයක් කරනවා අපි හිතනවා මේ යෝ මේ රූප ධර්ම ඇවිල්ලා අපිට පවන්සලයි රූප ධර්ම ඇවිල්ලා අපට උගන්නයි රූප ධර්ම ඇවිල්ලා අපිට මේ පාවාඩය ඉල්ලලා දෙයි හඳුන් කූරුපත්තු කරයි දෙපැත්ත කියලා නෑ. එයා ඇවිල්ලා කියන වෙනස් වෙනවා. මේ රූපපති කියලා කියන්නේ කුප් කිපෙනවා කියන එක. වෙනස් වෙනවා කියන නිසා රූප ධර්මයට දෙන නමම රූපපති ඉද්දෙනවා කියන එක. වෙනස් වෙනවා කියන එක. එක විදිහට කියන්න බෑ කියන එක. ඕනෙම එකක් දිහා බලන්නකෝ. හොඳට මේ කය ඉස්සෙල් හොඳට පట్టල කරගන්න.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 කාටවත් බෑ. ඒ තරම්ම අපේ භාෂාව නොමගත්න සුළු භාෂාවක් තියෙනවා. ඒ ධර්මතම අපේ sannivedanaක් වෙන්නේ ඇත්ත නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. හැම යෝගාවචරයකම අවංක නැහැ කියන්නත් බෑ. දිල් අරගෙන තියෙන බොරු කියන්න ඕන කමක් නැහැ. නම ප්‍රශ්නයක් තියෙනවා. මේ දකින්න දේ මට වැරදිලයි කියලා හිතන්නේ. කොහොමද මේක නතර කරන්නේ? ඉතින් මල නඩුවයි තියෙන මේ වතුර ටිකක් පෙල්ලලා කියනවා අපිට පුළුවන් දක්ෂ ක්‍රමයට මේ වතුරේ තෙත ගතිය අයින් කළ දෙන්නේ කියලා. ඉතින් අයින් කරලා තමයි ඉතුරු වෙන්නේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ගින්ද ටිකක් පෙන්නලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ කිරිසිසල පන්තරේ හැරි මතුරුලා මේ ගින්නේ පොඩ්ඩක් සීතල පොඩ්ඩක් කරලා දෙන්න ගින්නේ ඉන්න සීතල කරලා දෙන්න වායෝ ධාතු ස්ථිර කරලා දෙන්න මේ හිතවිලියක නැස කරලා දෙන්න බෑ වේදනායනක නැස කරලා දෙන්න බෑ ශබ්දයනක නැස කරලා දෙන්න බෑ පව් කියලා හිතනවා පව් කියලා හිතනවා මේ මිනිස්සුયો මානසිකාරය කරන්නේ මොකද්ද මේ රූපයේ තියෙන කුප්පණ ගතිය. ඒක ඉද්දෙන ගතිය, ගැටෙන ගතිය. තුවාලයක් වගේ කියන්නේ ඉසුඹලන්න චිත්තක්ෂණයක්වත් නොයිබ නොයිඳ වේදන සටහන් සහ ආකාර වෙනස් වෙන ගතිය. දක්නාසුලුව බලනවා නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කෝලිත පරිබ්‍රාජකෙක් වතෙන් ගිහිල්ලා අසජී ආමඳුරෝ ඉන්නකොට අසජී ආමඳුර කිව්වේ "යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ ආහ" කියලා දෝවනවා.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 ඉතින් අපිට මේ දකින්නකොටම මේ රූපේ තියෙන වෙනස්කම දැක ගන්නයි මේ සියලු වැඩ බහා තබලා රූපෙට නටන්නදරලා ඒක දිහා බලාගෙන ඉන්නේ කියන එක අපි නොදන්න තාක්කල් අපි නටන රූපෙට චෝදනා කරනවා. ඉද්දෙන රූපෙට චෝදනා කරනවා. තුවාලයක් වශයෙන් වද දෙන රූපෙට වේදන චෝදනා කරනවා.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 මිච්ඡර ලස්සන ධායන රූපෙත් මේ වෙනස් මේ හොදිබල් මේ කුණු වෙනවා අදහන්න බෑ. අදහන්න බැරි වුණාද මේක නැති දෙයක් නෙවෙයි. දුර්ලභ දෙයක් නෙවෙයි. ඒ කර්මතම රූපේ කියන එක බුදුන්ගේ ඇඟේ තිබ්බත්, දේවදත්තගේ ඇඟේ තිබ්බත්, ඉලුක් ගහක තිබ්බත් ඒක නලියන. යෝගාවතරෙන් ඒ තිබ්බත් නලියන. ඉතින් බුදුහාමුදුරුවෝ පිළිගත්තා. දේවදත්ත පිළිගත්තේ නැහැ. ඉලුක් ගහ උත්සාහ කරන්නේ නැහැ. යෝගාවචරය කරනවා හත් දෙයනේ බලන බලන දන පුපුරු ගන්න හදර බලය නලියනවා. ඉතින් යෝගාවචරයෝ හීනෙන් බය වෙනවා. රෑ දුවනවා. මේක පේන්න පටන් ගත්තට පස්සේ තොවිල් නටනවා. පිරිත් නූල් ගැට ගන්නවා.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 ආස්වාසේ දිහා බලන්න පටන් ගන්න ඉවරනකොට මොන නැටිලක් නටනවද කියලා ඒක ආස්වාසයක් ඇතිලු. ප්‍රසවාසයක් කරගන්න. පටන් අරගෙන ඉවරලා නටලා ඉවරනකොට තොවිලේ මොන නැටිලක් නටනවද කියලා. වේදනාවක් දිහා බලන්න. දෙකට කපුම පණුව වගේ නලියන හැටි. සද්දයක් එන්න අරින්න බලන්න. සද්ද කියනම කම්පනයක්.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 ඒකට මූලික සුසුකම් ඔක්කොටම තිබුණාට යන්නේ අනිත් පැත්ත බලන්දන මේක නිට්ටිය සුඛ සුභ කියලා අපිට තියෙන චපල ගතියට වංචනික ගතියට ෂට ගතියට බලාගෙන යනවනම් රිදෙන කොට කෑ ගන්න වේදනාවෙන් කොට කෑ ගන්න සද්දේන කොට මොකද ඒක වෙනස් වෙන සුළු නිසා මගේ මේ නිට්ටිය වූ සුඛ වූ සුභ වූ අරමුණ බලා ගන්න දෙන්නේ නැහැ කියලා අරමුණේ පුදුම සම්මුතියක් දා ගන්න හදන මේක නිට්ටිය සුඛ සුභ කිය.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 මේ පට්ටල කරගත්තේ කයේ එනද මේ පට්ටලේ හිත පැයක් තියන්න පුළුවන් නම් ඕක තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒකට මොනව යනවෙනවද කියලා ප්‍රශ්නයක් නැහැ. මේකේ හිත තියාගෙන පුළුවන් නම් කොයි දේ වුණත් ඉඳගෙන හරි මොකරි ඉඳේපාය මේ මල හොන්තු මෑතකම් මේකට ඉඳින්න බෑ දැන් ඉඳගෙන ඉන්නවා නැගිටින්න ඕන නැගිටපන් ආයෙවිල්ලා වාඩියෙන් බලපන් පැයක් වෙන්නේ මොකද්ද කිය ඕන තරම් කර්ම තියෙනවා ලක්ෂ කුත්‍යයක් මේක වෙනස් වෙනසු රූපේ තියෙන මූලික ලක්ෂණය තමයි රූපණ ගති ඒක ඉන්න බෑ දෙකට කපුව පණ වගේ නලියනවා ඉතින් අපි ඒකෙන් මේ මගේ ස්මාරකයේ කියලා මගේ මුද්දේ ගල කියලා අපි එක එක දේවල් ඉස්තිර කරන්න හදනවානේ. මට හම්බෙච්ච සහතිකේ කියලා මේවා ඉස්තිර කරගෙන ඒක වේයෝ කනකොට ඒක දුර්වල වෙනකොට පුදුමාකාර නැතිලක් නටනවා මේ අපි පැණි පුහු ගෙඩියක් කරන කුණු වෙලා ගියාට නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් එදා ඒක කුණු වෙන්න තියෙන එකනේ මිනිහක් කුණු වුණාට ප්‍රශ්නයක් නැහැ මගේ ස්ථිර නිට්ටිය සුඛ සුබ දේවල් වගයක් අරගෙන ඒක මම කියන එක බදාගත්ත තරමට ඒකේ වෙනස් වීම පුදුම ආතතියක් එනවා පුදුමාකාර දැවිල්ලක් එනවා.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 ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන්නේ. මේ බෙදාගෙන කන පරිප්පුවක් තියෙන තමන් මනාපයි කියපු මගේ කියපු මම කියපු දෙයකින් තමයි දුක එන්නේ. කදාකත් නැහැ ප්‍රමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒක නිසා ඒක දන්න කෙනා මේ රූපේ අතාරින්න යන්නේ නැහැ. ඒ රූපේ තියෙයි.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 අද වෙලා තියෙන තියෙන එක පුළුවන් තරම් පිටු කොට ගහගෙන කනව නෙවෙයි ඉතින් වෙනත් වචනත් කියන්න වෙනවා. නැති එක ගැන හැඟීමක්ම නැහැ ඒක කාලකන්‍ය ඕක අඩු කුලේ එක ඕකට මොනවත් බෑ උන්ට නැතුණාට කොහොමද අපි දන්නේ නිසා අපි හම්බ කරා ඕම් අපි කනවයි කියලා ඉතින් කන.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 මේ මම මෙතන ඉන්න වෙලාවේ මේ එක පුංචි චිත්තක්ෂණයේ මේ ආස්වාද ප්‍රසවාස දන්න චිත්තක්ෂණයේ කයේ පවතින චිත්තක්ෂණේ සතුම් මැරීමක් නැහැ, හොරකමක් නැහැ, කාමීත්‍යාචාරයක් නැහැ, බොරුව කියලා මේ සත්‍ය පස්සේ මොනවාක්ද? පුංචි පිසුදුකමක්ද බලන්න. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ගමක් අතහැරලා, ගීගයක් අතහැරලා, අබිනිෂ්ක්‍මණයක් කරලා ඇවිල්ලා වාඩි වෙලා උඹ මේ කායට හිත ගත්තට පස්සේ කායේ ලස්සන දෙයක් දකින්න බෑ.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 ඒ මොකද ඒකට සද්ද ඇහෙනවා වේදනාවක් එනවා හිතවිලි එනවා නලියනවා රිදෙනවා තමයි. නමුත් මේ ඒ බව හරි දන්න මම සතුම් මරණ කුසලයේ වෙන්නේ හොරකම කේලම හික්ෂචන පරිසවාදන කාමීත්‍යාචාරින්නේ. සා වීතික්කම මට්ටමේ කෙලෙස් නෑ දැන් මට තියෙනවා පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් නීවරණේ සා නීවරණ දන්න එකත් කුසලයක්.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 මේ මොකද වෙන්නේ? මුළු ලෝකෙම දීලා දාලා ඉස්සරහට ගත්ත තමන්ගේ අරමුණ රූපේ බලාගෙන ඉන්නකොට ඒක අරූපයක් බවටපත් වෙනවා. එතන ගණ්ඩ දෙයක් නැහැ. එතන නිත්‍ය වූ සුඛ වූ සාර දෙයක් නැහැ කියලා තේරෙනවා. මේ භාවනා යෝගාවචරයට මේක මෙහෙම මේ වගේ මේ පූජනීය ස්ථානවල සිද්ධ වුණාට භෞතික විද්‍යාඥයරත් මේක වෙලා තියෙනවා.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 දැන් මේ ළඟදී වෙච්ච තාක්ෂණය නිසා නැත්තන යන්න පුළුවන් වුණා අණුක පරමාණුක කොටස් වලට ගිහිල්ලා බලන්න ඇතුලේ හිස්. ඉතින් ඒගොල්ලෝ භෞතික විද්‍යාවේ සීමා මරියාදාවල් කඩලා ගිහිල්ලා දැන් කියනවා මේ ද්‍රව්‍ය තුල අද්‍රව්‍යයක් තියෙනවය. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වෙන්නේ ඒ කියන්නේ ගූඪ දෙයක්, গুপ্ত දෙයක්.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 පුංචි වෙන්න වෙන්න කප කපා බලන්න බලන්න ගන්න දෙයක් නැහැ. ඉතින් දැන් කියන බුදු දනස් දන්න ඕකට පුළුවන් නම් මනාපයක්. මේ විලල් වෙච්ච දෙයට බොඳ වෙච්ච දෙයට පුළුවන් නම් මනාපයක්. දැන් මොකේට මනාපෙන්නේ? ඒ නිසා කවදා හෝ යෝගාවචරයා Taman ගත්ත අරමුණේ බාධා නම් තියෙනවා.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 ආන්න ඒක බැලුවනම් අර තියෙන මේ රූපේ තියෙනවා මීමැසි පොදියක් වගේ සමුහ වෙච්චහම විසිරී ගියාට පස්සේ ඔය කියන ලකුණු නැහැ. ඒ නිසා රූපේ රූපයක් වෙන්න ස්කන්ධයක් වෙන්න ගොඩක් වෙන්න ඕන. බුදුසසුන මේකට දීපු උත්තරය තමයි ගොඩ අරගෙන පතුරු ගහලා බලපන්. අපි කූර්මිකයක් අරගෙන ලනුකින් ගැට ගාම අපි ඉලපත කියන. ඉලපත ගලවලා කූර කූර දීපම කෝ ඉලපත. මේ කූරෙන් අතු ගන්නත් බෑ. වෙන් කළ බැලුවට පස්සේ වෙනස්. බුදුරජාණන්සේ ක්‍රමයෙන් තමයි කය කපල බැලුවා වගේ මේ පොදිය ලිහලා බලන එක. මේකට කියනවා ඝන විනිභෝගය කියලා.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 අද මම කියන්නේ රචනා 15ක් 20ක් කියව එක තැනක දෙක විතරක් එකනේ හුස්ම ගන්නකොට උඩු තොලේ වදිනවා ගිද්දි ගයි කොටයි කියන මිසක් කිසි කෙනෙක් මේක දකින්න ගමතන මොකද මේ රූපයේ ලක්ෂණ දකින්නකොටම ඒ රූපේ විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඈතින් බලනවා මිසක ලං වෙලා බලන්නේ නැහැ.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 නමුත් මේ රූප වශයෙන් පේන මේ දේ වේදනා සංඥා සංඛාර අනුව තමයි බෙදිලා යන්නේ. උදාහරණයක් විසමු වතුර කියලා ගන්න H2O ජලය ඝනයක් වශයෙන් මූණට දමලා ගැහුවොත් එක වේදනාවක් ද්‍රවයක් වශයෙන් දමලා ගැහුවොත් එක වේදනාවක් වාතයක් විදිහට අතට වැද්දුවොත් මූණට වැදුනොත් එක වේදනාවක් එතකොට මේ ජලයේ නැත්නම් මේ ද්‍රව මේ ජල කියන දේ අපි විඳින ආකාර ගොඩක් තියෙනවා.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 සංස්කාර කරන එකන මෙව කරන එක සදාචාරයි මෙව කරන එක සදාචාර නැහැ කියලා අර එකම රූපය අල්ලන සදාචාර අසදාචාර කොටස් බෙදාගෙන නටනවා. ඒ නිසා රූපේ වුණත් එකම පුද්ගලයාට තුන් වෙලාවේ බලනකොට එයා තුළ ක්‍රියාත්මක වෙන වේදනාකාර සංඥාකාර සංස්කාරාකාර සම්පූර්ණයෙන්ම නැස් එක මිනිස්සෙක් මේ ලෝකේ ජීවත් වෙන මම මේ වගේ වේදනා අනුව සංඥා අනුව සංස්කාර අනුව එකම රූපෙට විවිධ වෙස්මුණු දාන බව එකම රූපයෙන් විවිධ ආකල්ප ගන්න බව දන්නේ නැහැ මොකද එයා තමන් ගත්ත ආකල්පේ එයම සත්‍යයි ශිෂ්‍ය බොරුයි ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා එයා දැක්කොත් රූපයක් දැකලා සුබයි නැත්නම් සුඛයි කියලා ගත්තොත් යකන මුළු ලෝකෙටම මෙහෙම තමයි කියලා එයා හිතනවා. Taman ගත්ත වින්දනය අනු මුළු ලෝකෙම මනින. සර්වචනන්සේ එහෙම කරන්න ඕන කමක් නැහැ. සර්වචනන්සේ දන්නවා වේදනාව මේකෙකුට රස එකෙකුට වස වෙනවා කියලා. එනිසා සර්වචනන්සේ වල න්‍යාය පත්‍ර හදන්න යන්නේ නියාම දාන්නෙත් නැහැ. මේව විනාශ වෙන සුළු බව දාන්න. කෘත්‍යඥයට ඒක කරන්නේ පෘථග්ජනය කෙනෙක් කරනවට කැමතිත් නැහැ. ඉතින් මේක තමයි භාවනා කරනට අභියෝග වෙන්නේ. මේ ආශ්‍රව ප්‍රසවාසය ගත්තාම ප්‍රණීත අප්‍රණීත කියලා ආකාර දෙකක් තියෙනවා. බොහොම ලස්සනට වැටෙන සුන්දර අවස්ථාවක් තියෙනවා. වැටෙනවා කම්මැලි නීරස වෙන අවස්ථාවකුත් තියෙනවා. වේදනාව පැත්තෙන් ආනබන සතහන් දෙකක් තියෙනවා. සමහරවිට ගුරු ස්වරූපයෙන් සමහරවිට සීමනේ එකම දේ ඉතින් ගොරෝසුට තියෙන වෙලාවේ සියුම් දෙයට අරියාදුවක් නැහැ. ගොරෝසුට තිබුණ එක වෙනස් වෙන්න පුළුවන්, රූපණේ වෙන්න පුළුවන්. ආන්න මේ දේ වෛ විද්‍යාඥයෙක් යමක් බලලා පේන හැටි ඒ විදිහටම තව කෙනෙකුට sannivedana කරන්න ආසේ නැත්නම් තීසීස් එකක් ලියනවා නැත්නම් ව්‍යාපෘතියක් ලියනවා වගේ එක හුස්මක් බලලා ඒ හුස්ම වට වැටුනේ මෙහෙමයි කියලා අර්ථකතන දෙන්නේ නැතුව විනිශ්චය කරන තු ඒක හෙලි කරන්න පුළුවන් නම් ඒක ඒ යෝගාවචරය මමයා කියන්නේ කවුද කියලා. එතෙන් දකින්න දෙයට ආලවට්ටක් දාන්න නැතු එක තව කෙනෙකුට කියා දීමේ ආර්ය විවහරයට ගියාම තේරෙනවා. අපි මේ එදිනදා ජීවිතේ කොච්චරක් ආලවට්ටමේද ඉන්නේ. කොච්චරක් දකින්න දේ පටලවලද තියෙන්නේ. ඒක හොඳට තේරෙනවා මේ ප්‍රවෘත්ති අහනකොට. සම්පූර්ණ පච ගොඩක් නේ කියන්නේ. ඉතින් ඒ ප්‍රවෘත්ති ඇවිත් නැත්නම් රැයට කන්න බෑනේ.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 අපිට හිතෙනවා මේක දැකිය යුතුයි, මේක නොදැකිය යුතුයි, මේක විය යුතුයි මොනක්වත් නැහැ ඇති හැටි කියන්න නම් හරියට පිරිසුදු කණ්ණාඩියක ඇති වෙන නියම පිළිබිබුවක්සේ කියන්න නම් එක ගුඩයක් තියෙනවා අහිංසක වෙන්න අපි අහිංසක වෙන්න අපි පොඩි කාලයක තිබ්බක් ගා අහිංසක මනසට කිසි කෙනෙකුට මවාපෑමක් කරන්න ඕන ගමක් නැහැ තියෙනවා දැන් අපි ළඟ නැත්තේ අහිංසකකම නැහැ ඒ මොකද අපි උගත් නිසා ඒ වගේ අපි යමක්කමක් තියෙන නිසා අපි ඒකට ගැලපෙන්න මේ එනේන දේ වෙස්පර්ලන.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 එහෙම පටලැවිල්ලක් නැතුව මාන්නයට ජීවත් වෙන්න බෑ. එහෙම පටලැවිල්ලක් නැතුව තෘෂ්ණාවට ඉන්න බෑ. අහිංසක තැනක මේ තුනටම ඉන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් කරලා තියෙන වැරදි කර කර ඒක හදා හදා නැවත නැවත කියමනෙන් නැවත නැවත අනුපස්සනා කිරීමෙන් අර වටලවලට අහගන්න තියෙන වරදොල තේරුම් ගන්න තියෙන අවස්ථාවල් අඩු කරලා ඒකම නැවත නැවත කියන්න උත්සාහ කරනවා. ඒකට කියනවා රූප කර්මස්ථානයේ භාවනාව කියලා. ඒ ගන්න මේ අහිංසක ප්‍රයත්නය මේ පෞල් කරනකොට තරඟකාරී ජීවිතේ ඉන්නකොට ආර්ථික ජීවිත දේශපාලන ජීවිත කොහොමරක්වත් කරන්න බෑ. එයා සුද්ධ පරාදයි. ආර්ථිකයේ දේශපාලනයේ සමාජ ලෝකයේ අහිංසකයා සුද්ධ වශයෙන් පරාදයි. ඒ නිසා බුදුන්සේ ශාසනයක් හදලා තියෙනවා අහිංසකයන් දැවිලා බණක් භාවනාවක් කරගන්න. නමුත් අපි අර ඇබ්බැහිය තියෙන අර මවාපෑම නිසා අහිංසක වෙන්න අමාරුයි. ඒක නිසා කමඨාන් සුද්ධ කරන පොඳුරට තේරුම් ගන්න ඕනේ ඇතිදී ඇති හැටියෙන් මේ ප්‍රකාශ කිරීම හරහා අපි තාම අමාරු සංනිවේදන ප්‍රශ්නයක් විසඳනවා. ඒ විසඳීම හරහා මම හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ ඒකේ පිළිවිබුව Taman කවුද කියලා පේන්න පටන් අර ගන්නවා.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 සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා